මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රත්මලාන පරම ධම්මචේතියේ මහ පිරිවෙනේ පරිවිනාධිපති කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් කෘත්‍යාධිකාරී පරිවිනාධිපති සංගමේ ගරු ලේඛකාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරිදම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ගෞරවනීය ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අද ධර්මදේශනාවෙන් පහදා දෙන්නට උපාසක උපාසක යනුවෙන් නිතර නිතර සමාජයේ භාවිතා කරන්නේ කාටද? සැබවින්ම උපාසකෙකු අපි හඳුනාගන්නේ කෙසේද? එසේනම් උපාසක ලක්ෂණ හඳුනා දෙමින් උපාසක ගතිසිරිත් අපහද තුල ඇති කරගන්නේ කෙසේදයි පහදා දෙන්නට. අංගුත්තර නිකායේ සත්තක නිපාතේ උපාසක සූත්‍ර දේශනාව ඇසුරින් ධර්මානුශාසනාව. සදේවතුනි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වුණා අපි নমස්කාරය කියන අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි සංඝං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියං पि धम्मं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि द्वितीयंपि सङ्घं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयं ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි මානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි මානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී පරම සමාධියං මුසාවාධා වීරමණී සික්ඛාපදං සමාධියාමි සාවාධා වීරමණී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 යෝහා පීති උපාසකෝ සවනංච අරිය ධම්මානං අදි සීලේන සික්ඛති අප්පසාදෝච භික්ඛූසු භීයෝ භීයෝ පවද්දති උපාරම්භ චිත්තෝච සද්ධම්මං සෝතු මිච්ඡති ඊතෝච බහිද්දා අඤ්ඤං දක්ඛිනියං ගවේසති තත්වේච පුබ්බකාරං යෝ කරෝති උපාසකෝ ති පූජනීය මහා සංඝරත්නයන් අවසර ගුවන්විදුලි මැදිරියේ ධර්මීය ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණබර වාසනාවන්ත කාරුණික පින්නතුනේ ගුවන්විදුලිය ඔස්සේ මෙරට සහ විදේශයන් වල සිට මේ උතුම් ධර්ම දේශනාවට සමන් යොමු කරන ගුණබර වාසනාවන්ත කාරුණික පින්තුනි අදත් මේ පින්වත් පිරිස සදී පෙරදී සිටින්නේ ලෝතර තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ශාසු දහසක් ධර්මස්කන්ධයෙන් සම්බුද්ධ ශාසනයේ උගන්වන උපාසක කියන අනතුරට නාමයට පත්වෙන්නට කෙනෙක් සුදුසුකම් ලබන්නේ කොහොමද බෞද්ධ සමාජයේ තුල උපාසක කියන නමට ගැළපෙන්නේ කවර ගුණයන්ගෙන් ලක්ෂණයන්ගෙන් සමන්විත වෙච්ච කෙනෙක්ද උපාසක නාමයෙන් යුක්ත කෙනෙක් තුල දක්නට ලැබෙන ගුණධර්මයෝ කවරේද උපාසක නාමයට හානි වෙන විදිහට නොගැලපෙන විදිහට ඒ තනතුරු වල ක්‍රියාත්මක වෙනකොට දක්නට ලැබෙන ලක්ෂණ කවරේද යන්න පිළිබඳ ලෞතර තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සත්තක නිපාතය තුල පංචක නිපාතය තුල මේ ආදී සූත්‍ර දේශනා ගණනාවක් තුල මේ උපාසකයෙකු තුළ තිබිය යුතු ලක්ෂණ පිළිබඳ විනතුනි බුදුරජාණන් වහන්සේ ලෝකයට ධර්ම කාරණාව දේශනා කරන්නට යෙදුණා. අද දවස තුල මේ ධර්ම දේශනාව ඔස්සේ අපි සාකච්ඡා කරන්නේ මෙන්න මේ කියන උතුම් ලක්ෂණ දක්නට ලැබෙන පුද්ගලයෝ කවුද මේ වස්ත්‍රයකින් අපට මේ කියන නාමයක් හඳුන්වා දෙන්නට පුළුවන්කමක් තියෙනවද මේ ලෝකයේ සැබෑම උපාසකයෙකු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවුද මෙන්න මේ කරුණු කාරණාවන් අන්තර්ගත කොට දේශනා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවක් තමයි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගන්නට යෙදුණා. මේ පින්වත් හැම කෙනෙක්ම නිගුවන් විදුලිය ඔස්සේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඕනේ කොයි ආකාරයෙන්ද ධර්ම දේශනාවකින් ලැබෙන ආනිසංස ධර්මය කවරේද ධර්ම දේශනාවකින් මෙලොව වශයෙන් ලැබෙන ආනිසංස කවරේද? සංස්කාරික වශයෙන් ධර්ම දේශනාවකින් ලැබෙන ශක්තිය ආලෝකය කවරේද? මේ ආදී කර්ම කාරණාවන් තේරුම් අරගන්න අයවලුන් තමයි මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නේ එනිසා මේ පින්නතුන් ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට ස්වාමින් වහන්සේ නමක් අද ධර්ම දේශනාව සිද්ධ කළත් සත්තු කිච්ඡංච සෝකරෝ අක්ඛාකාරෝ තථාගතා මීට අවුරුදු 2560කට වගේ කාලයකට ප්‍රථම ලෞතර තථාගත අමාමේනී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුණු කාර්යයයි අද මේ ස්වාමීන් වහන්සේ නමක් සිද්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයට තථාගත ධර්මයේ දේශනා කළේ සාරා සංකීය කල්පලක්ෂයක් මුළුල්ලේ පිරියේත සියලු පාරමී ධර්මය සම්පූර්ණ කරගන්නට යෙදුන ලෞතර තථාගතයන් වහන්සේ ශාස්ත්‍රවරයාණන් වහන්සේ නමකගෙන් ලෝකයට විය යුතු කාර්යෝ අකුරක් නෑර ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර කරුණාබර හදවතින් ලෞතර තථාගතයන් වහන්සේ සිය යුග මෙහෙවර මේ ලෝකයා විශේෂ සිද්ධ කරන්නට යෙදුණා. සියලු බුද්ධ කෘත්‍යෝ ලෝකයා වශයෙන් නිම කර බුදුරජාණන් වහන්සේ ඒ බවත් ලෝකයට දේශනා කරලයි හිනතුනේ පිරිවන් පාන්නට යෙදුනේ. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ සිද්ධ කරපු කාර්යයයි අද දවසේ ඔබේ පන්සලේ ස්වාමින් වහන්සේ මේ රටේ මේ ලෝකයේ වැඩවසන මහා සංඝරත්නය මුළු මහත් ලෝකයා විශේෂෙම කරුණාබර හදවතින් ලෝතර තථාගතයන් වහන්සේගේ හදවතින් නැගුණු ඒ උතුම් ගුණ කදම්බයෝ ලෝකයා කෙරෙහි කරුණාවෙන් තථාගත ධර්මයේ විදිහට දේශනා කරනු ලබන්නේ ඒ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ බුදුරජාණන් වහන්සේ පිළිබඳ වූ ගෞරවයෙන් තථාගත ධර්මයේ පිළිබඳ වූ ගෞරවයෙන් මහා සංඝරත්නය පිළිබඳ වූ ගෞරවයෙන් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. ඒ වගේම දේශනා කරනු ලබන ධර්මයේ කෙරෙහි යොමු වෙච්ච මනසෙන් ධම්මාරම්මණය කියලා සඳහන් වෙනවා. බාහිර වූ අරමුණු වලින් සිත ඈත් කරගෙන ධර්මයේ කෙරෙහි යොමු වෙච්ච මනසෙන් ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි මේ තථාගත ධර්මයෙන් අපට මිලව ආනිසංසය අපේ පරලොව ආනිසංසයන් අපට සාක්ෂාත් කරගන්නට ධර්ම දේශනාවක් අපට උපයෝගී කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ ධර්මයේ කෙරෙහි වෙච්ච මනසින් තථාගත ධර්මයේ ශ්‍රවණය කළොත් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විනතුනි මේ සම්බුද්ධ ශාසනය විනයෝ නාම ශාසනස් ආයු ලෞතර තථාගතයන් වහන්සේගේ ශාසනයේ ආයුෂය වෙන්නේ අන් කවර කාරණයක්වත් නොවේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් උන්වහන්සේ වදාළන්නට යෙදුණු ධර්ම විනයට අනුකූලව යම් ගඳු කාලයක් මේ ලෝකයේ තුල කටයුතු සිදු කරන්නේද ඒ තා කාලයක් මේ තථාගත ධර්මයේ ලෝකේ පවත්නා බවයි ලෝතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ විනය තමයි මගේ ශාසනයේ ආයුෂය. එයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විනයෝ නාම ශාසනසායු. මගේ ධර්මයේ ලෝකේ පවතින්නේ මගේ ශ්‍රාවකීන්ගේ විනය ලෝකේ පවත්නා තා කාලයක් පමණයි කියලයි. කවුද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ? කවුද බෞද්ධ ශාසනය කියලා කියන්නේ? බෞද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ ශාසනය ලෝකේ පවතින්නේ විනතුනේ මේ සිව්වනක් පිරිස නිසා සිව්වනක් පිරිසගේ ශක්තිය තමයි මේ ශාසනයේ ශක්තිය වෙන්නේ එයින් ඔබ අහන ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට ප්‍රධානම තම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් තමයි භික්ෂූන් වහන්සේ එක පැවිදි සමාජය භික්ෂු භික්ෂුණී ගිහි සමාජය උපාසක උපාසිකා කියලා බෞද්ධ සමාජයේ කොටස් හතරකට බෙදෙනවා බෞද්ධ සමාජයේ කොටස් හතරකට බෙදෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ තථාගත ධර්මය දින තුනේ තමන් දරාගෙන තමන් තමන්ගේ ආත්ම විමුක්තියෙන් සාක්ෂාත් කරගෙන අන්‍යයන්ටත් විමුක්ති මාර්ගය හෙලිපෙහෙලි කරලා දෙමින් අන්‍යනොත් ඒ තථාගත මාර්ගයේ රැගෙන යමින් කටයුතු සිද්ධ කරන පිරිස තමයි මේ සිවණක් පිරිස කියලා තථාගතයන් වහන්සේ නම් කරන්නට යෙදුනේ. එයින් ප්‍රධානතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස විදිහට වික්ෂුන් වහන්සේ ලෝතරා තථාගතයන් වහන්සේ නම් කරන්නට යෙදුණා. වික්ෂුන් වහන්සේ දිවි සමාජයෙන්මයි මේ පැවිදි සමාජය නිර්මාණය වෙන්නේ. ඒට ආවේනික වෙච්ච ප්‍රතිපත්ති ධර්මයෝ සමුදායකකින් මේ භික්ෂු සංස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. භික්ෂු සංස්ථාවට සමාජිකයේ උත්පත්තිය ලබන්නේ, බිහි වෙන්නේ, නිර්මාණය වෙන්නේ මේ සමාජය තුළ ඒ භික්ෂු සංස්ථාව නිර්මාණය කරනකොට බුදුරජාණන් වහන්සේ භික්ෂු සංස්ථාවේ ආධ්‍යාත්මික ශක්තියෙන් මේ සමාජයට වඩා මහ ප්‍රබල විදිහට පිනතුන නිර්මාණය කරන්නට යෙදුණා. ආධ්‍යාත්මික ලක්ෂණ නිර්මාණය කළා පමණක් නෙවෙයි දික් සංස්ථාව නිර්මාණය කිරීමේදී බාහිර ලක්ෂණනොත් මේ සමාජයට වඩා සුවිශේෂතම ආදර්ශමත් ලක්ෂණයන් වලින් යුක්තව පිනතුනේ බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ විශ්ව සංස්ථාව ඔබට පේනවා ස්වාමින් වහන්සේ නමක් මේ සමාජයත් එක්ක ජීවත් වෙනකොට බාහිර ලක්ෂණයන් වලින් ලක්ෂයක් දහසක් ලක්ෂයක් කෝටියක් පිරිසක් ඉදිරිය වුණත් බෞද්ධ භික්ෂූන් වහන්සේ බාහිර ලක්ෂණයන් වලින් මේ සමාජයට වඩා වෙන්ව ගෙන් කර ගැනීමේ හැකියාවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ යුක්තයි. උන්වහන්සේගේ බාහිර ලක්ෂණ මේ සමාජයට වඩා හාත්පසින් වෙනස් වූ ලක්ෂණයේ යුක්තයි. මේ බාහිර ලක්ෂණ වලින් පමණක් නෙවෙයි ආධ්‍යාත්මික වූ ලක්ෂණයන් තුලිනොත් මේ සමාජයට වඩා බෞද්ධ භික්ෂුන් වහන්සේ සවිශේෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව කියන නාමය ඔහුට ලැබීමේදී පවා ඔහුගේ ආධ්‍යාත්මික මේ චර්යාමය ලක්ෂණයන් උපයෝගී කරගෙන ඒ නමින් මේ බෞද්ධ භික්ෂුව බුදුජානන් වහන්සේ නම් කරන්නට යෙදුණා. ඒ බව අටුවාවන් වල විග්‍රහ වෙනවා. මේ භික්ෂුව කියන නාමය බෞද්ධ භික්ෂුන් වහන්සේට තබීමේදී චින්න බින්න පටිදරෝති තී බික්ඛු සංසාරේ බයං ඉක්කති තී බික්ඛු වික්කති තී බික්ඛු මේ ආදී විදිහට සංසාරේ බයං ඉක්කති තිබික්කෝ ගිහියන්ට වඩා සාංශාරිකමය ධර්මයන් පිළිබඳ වියක් වියකින් යුක්තව කටයුතු සිද්ධ කරන්න ආය කියන අර්ථයෙන් හාමුදුරුවන්ට භික්ෂුව කියලා නම් කරනවා චින්න බින්න පටිදරෝති තී බික්කෝ මේ කසාවත කෑලි කෑලි වලට කැබිලි කැබිලි වලට කපා මසන ලද වස්ත්‍රයක් හඳින්නාය කියන අර්ථයෙන් හමුදුරවන්ට භික්ෂුව කියන නාමය යොදනවා. වික්කතීති භික්ඛෝ පිටිසිඟා ගොස් ලැබෙන දෙයක් අනුභව කරලා ජීවත් වෙන්නාය කියන අර්ථයෙන් හාමුදුරුවන්ට භික්ෂුව කියනවා. එනිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නිර්මාණය කිරීමේදීම ඔබට පේනවා අපට පේනවා මේ වගේ උන්වහන්සේ තුල ගැබ්බෙලා තියෙන ලක්ෂණ සමුදායක් ඔස්සේ මේ වික්ෂුව කියන නාමය ස්වාමින් වහන්සේට යෙදෙන්නේ මේ බෞද්ධ සමාජය තුල වික්ෂුණීන් වහන්සේලා ඒ වගේම විනතුනි අද දවසේ අපේ ධර්ම දේශනාවේ මාතෘකාව මේ උපාසක උපාසිකා කියන මේ උපාසක කියන සමාජයේ පිළිබඳවයි මේ සූත්‍ර දේශනාවන් ඔස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පිනතුනේ අපට විවිධ තනතුරු ලබනවා අපි අධ්‍යාපනයන් ලබලා අපි විවිධ වෘත්තීන් වල ඉදිරියට ගිහිල්ලා අපේ හැකියාවන් වලින් දක්ෂතාවයන් වලින් අපි විවිධ විදිහේ තනතුරු ගරු නාමයෝ අපි සමාජ ලෝකයේ තුල ලබනවා. නමුත් මේ ලෝකේ බෞද්ධයෙකුට මේ ලෝකේ ලබන්නට පුළුවන්කම තියෙන ගිහි බෞද්ධයෙකුට මේ ලෝකේ ලබන්නට පුළුවන්කම තියෙන ගෞරව නාමයන් අතර ඉන්න තුනේ උපාසක කියන නාමයට සමාන නාමයක් මේ මිහිපිට බෞද්ධයෙකුට ගිහි ජීවිතයක් තුළ ලබා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම ශ්‍රේෂ්ඨ නාමයක් තමයි මේ උපාසක කියන නාමය. බුදුරජාණන් වහන්සේ මහා නාම සාක්‍යයන්ට පැහැදිලි කරනවා යතෝකෝ මහා නාම උපාසකෝ බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති ittavatapo මහානාම උපාසකෝ හෝති इति මහානාම ශාක්‍යයන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ උපාසක කියන නමින් හඳුන්වන්නේ වෙන කවරුවත් නෙවෙයි වෙන කවුරුවත් නෙවෙයි මේ ලෝකේ ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වේ නම් ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු තථාගත ධර්මයේ සරණ ගියා වූ යම්කිසි කෙනෙක් වේ නම් ලෞතර තථාගතයන්න් වහන්සේ ලෝකයට ඇති කළ වදාළ අවුරුස පුත්‍ර කියන නමින් හඳුන්වන්නේ හදවත නැමැති කුසේ ඉපදිච්ච නිසායි උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා අවුරුස පුත්‍ර කියන නමින් හඳුන්වන්නේ උජුපටිපන්නත ආදී ගුණයෙන් සමන්විත වූ මහා සංඝරත්නය සරණ ගියා වූ යම් කිසි කෙනෙක් වේද බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා වූ යම් කිසි කෙනෙක් වේද එක්තාවතාවකෝ මහා නාම උපාසකෝ හෝති තී අන්න ඔහුට තමයි මහා නාම මේ ලෝකේ උපාසක කියන නමින් හඳුන්වන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මෙන්න මේ කියන බුදුරජාණන් වහන්සේ හැර මේ ලෝකයේ Tamanට වෙනත් විහිතක් මේ වෙනත් පිළිසරණක් නෑ වෙනත් ප්‍රතිස්ථාවක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ හැර තමන්ට මේ ලෝකේ වෙනත් කිසිතක් නෑ පිළිසරණක් නෑ ප්‍රතිස්ථාවක් නෑ උන්වහන්සේ ඇති කළ වදාළ මහා සංඝ රත්නයේ හැර මේ ජීවිතේ තමන්ට වෙනත් පිහිටක් පිළිසරණක් ප්‍රතිස්ථාවක් නෑ කියන උතුම් සංකල්පය තුළ යම් කිසි කෙනෙක් සිතනවද කියනවද කරනවද ඔහු හැසිරෙනවද ඔහුගේ භාවිතාව තුළ මේ ලක්ෂණය ක්‍රියාත්මක වෙනවද අන්නේ කෙනාට තමයි මේ ලෝකේ උපාසක කියලා කියන්නේ අන්නේ කෙනා තමයි මේ ලෝකේ උපාසක කියන ලක්ෂණයන් වලින් යුක්ත පුද්ගලයා කියලා කියන්නේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ උපාසක කියන නම විනතුනි එහෙමනම් ඔබට පේනව නේද? මේක උදාහරණයක් මම පැහැදිලි කළේ. තව උදාහරණ ගණනාවක් උපාසක ලක්ෂණ පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපට ධර්මියෝ දේශනා කළා. විනතුනි ඔබට දැනෙනවද? ඔබට සිතෙනවද? ඔබට වැටහෙනවද? එහෙමනම් මේ සුදු වස්ත්‍රයකින් අපට උපාසක කියන කෙනෙක් හඳුනා ගන්නට පුළුවන්ද? පිටුරු සලුවක් දැමූ පමණින් සුදු වස්ත්‍රයක් ගත දවටාගත්ත පමණින් අපට උපාසක කියලා කෙනෙක් හඳුනා ගන්නට පුළුවන්ද? ඔහු උපාසකීය කියන නමින් අපි බාහිර වශයෙන් ඔහු සංකේතවත් කරන සාධක ඔස්සේ පමණක් මේ හඳුන්වා දීම මේ හැඳින ගැනීම මේ නම් කර ගැනීම දිනතිනේ කොයිතරම් අර්ථාන්විතද තථාගත ධර්මයට කොච්චර උචිතද අපි බෞද්ධයෝ කියලා උපැන්න සහතිකයට අපි බෞද්ධ කියන නමට නම් වුණාට දිනතිනේ බුදුරජාණන් වහන්සේ බෞද්ධ කියන නාමයෙන් මේ තථාගත ධර්මය මේ තථාගත ධර්මය බෞද්ධයින්ට පමණක් දේශනා කරපු ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළ එක සමාජ කණ්ඩායමකට එක ජාතියකට ආගමකට එක කුලයකට එක ගෝත්‍රයකට එහෙම දේශනා කරපු ධර්මයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන සත්‍ය යථාර්ථය මේ විශ්වයේ තියෙන සත්‍ය යථාර්ථය ලෝතර තථාගත ධර්මයේ කියලා කියන්නේ ඒ තථාගත ධර්මයේ ලෝකයට දේශනා කරන උපාරතර ශාස්ත්‍රෝන් වහන්සේලා ඔබ අහලා තියෙනවා මේ ලෝකයට පහළ වෙනවා ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙනවා ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙනවා වීර්‍යාධික බුදුරජාණන් වහන්සේලා සාරා සංකීය කල්පලක්ෂයක් පෙරම්දම් පුරන්නේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා අටාසංකීය කල්පලක්ෂයක් ලෝකේ සංසාරේ පෙරම්දම් පුරන්නේ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේලා සලසාසංකීය කල්පලක්ෂයක් මේ භවයේ පෙරම්දම් පුරන්නේ වීර්‍යාධික බුදුරජාණන් වහන්සේලා එබඳු අසංකීය කල්ප ගණන් පාරමී ධර්මය පුරලා මේ ලෝකේ සත්‍ය යථාර්ථය දේශනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේලා ඒ දේශනා කරපු ධර්මය කියලා කියන්නේ මේ විශ්වයේ තියෙන සත්‍ය යථාර්ථය මේ මේ විශ්වයේ තියෙන සත්‍ය යථාර්ථය මේ මෝහයෙන් වැළලීලා ගිහිල්ලා අවිද්‍යාවෙන් අඳුරට ගියපු ලෝකයට මේ තථාගත ධර්මයේ නිවැරදි විදිහට නොපෙනුනාට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පඤ්ඤාවන්තස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ලෝකේ සත්‍ය අසත්‍ය කලයුත්ත නොකලයුත්ත කුසලය අකුසලය මෙලව පරලොව පින පව මේ නිවැරදි විදියට හඳුනාගත හැකි කෙනාට මේ තථාගත ධර්මයේ මනමින් ග්‍රහණය කරගන්නට අවකාශය උදා වෙනවා මැනවින් අවකාශ උදා වෙනවා මේ තථාගත ධර්මය තමන්ට අවබෝධ කරගන්නට එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාසක කියලා කියන්නේ පින තුනේ මෙන්න මේ කියන ලක්ෂණ මේ උපාසක කියන පුද්ගලයා තුල ගැඹෙලා තියෙන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ මේ උපාසක කියන ලක්ෂණ වලින් යුක්ත පුද්ගලයා හඳුනා ගන්නට ලක්ෂණ කිහිපයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා පංචමේ භික්කවේ උපාසකස්ස උපාසක ලක්ෂණානි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා උපාසක රතනංච උපාසක පදුමංච උපාසක පොණ්ඩරීකංච කතමේ පංච මේ ලෝකේ ඉන්න උපාසක රත්න උපාසක පදුම උපාසක පොණ්ඩරීක කියලා මේ උපාසක ගුණයන් වලින් යුක්ත ලක්ෂණයන්ගෙන් යුක්ත උතුම් පුද්ගලයෝ තුන්දෙනෙක් බුදුරජාණන් වහන්සේ නම් කරනවා ඒ පුද්ගලයන් තුන්දෙනා තුළ මෙන්න මේ කියන උදාාරතර උපාසක ලක්ෂණ නිරන්තරයෙන් ගැබ්බෙලා තියෙනවා සද්දෝ හෝති සීලවා හෝති අකුතුවලතේ මංගලිකෝ හෝති සම්මන් පච්චේතිනෝ මංගලං ිතෝච බහිද්ධාවා දක්ෂිනියං කරේති ඉමේකෝ පංචේ ධම්මේ සමන්නාගතෝ උපාසකෝ උපාසක රතනංච උපාසක පදුමංච උපාසක පුණ්ඩරීකංච විනතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කියන ලක්ෂණ මේ උපාසක කියන නමින් හඳුන්වන උපාසක ගුණයන් තියෙන කෙනා කියලා කියන්නේ මෙන්න මේ කියන ගුණයන්ගෙන් සමන්විත කෙනා ඔය සිල් සමාදන් වෙන පින්නතුන් පින්නතුනේ හොඳට කල්පනා කරලා බලන්න අපේ සමාජය තුල අපි තුල අපේ රට තුල බෞද්ධ ලෝකයේ තුල මේ උපාසක ලක්ෂණ මේ උපාසක ගුණ අපේ ජීවිතවල කොතෙක් දුරට ක්‍රියාත්මක වෙනවද ඔබ අසන්තෝෂයටපත් වෙන්නට එපා ඔබ දුක් වෙන්නට එපා. ඔබ මෙතෙක් කාලයක් මේ ලක්ෂණ හඳුනාගත්තේ නැත්නම් උපාසකියෙකු කියලා කියන පුද්ගලයෙක් තුළ ක්‍රියාත්මක වේතු ගුණධර්මයේ කවරේද යන්න පිළිබඳව මීට පෙර ඔබ දැනගෙන තිබුණේ නැත්නම් අසා තිබුණේ නැත්නම් හැඳිනගෙන තිබුණේ නැත්නම් අද ඔබ හඳුනා ගන්නවා මේ ධර්ම දේශනාව තුළ ඒ උතුම් ගුණ ඔබ හඳුනා ගන්නවා මෙතෙක් කාලයක් ඔබේ ජීවිතේට මේ ಗುಣධර්ම මුසු නොවුනනම් අද ඒ ಗುಣධර්ම ඔබේ ජීවිතයට එකතු කරගන්නවා ඒ ಗುಣධර්ම ඔබේ ජීවිතය තුළ වර්ධනය කරනවා ඒ කියන අදිටන ඔබේ හදවතේ හුවාගෙන හුවා ගන්න මෙන්න උපාසකයෙකු තුළ තිබිය යුතු ලක්ෂණ අතර පළමු ලක්ෂණය ඉන්න තුනේ උපාසක කියන චරිතය තුල සද්දෝ හෝති ඔබම ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඔහුගේ හදවතේ ශ්‍රද්ධාව කියන ගුණය හොඳට ක්‍රියාත්මක වෙනවා සද්දෝ හෝති ඔබහලා කියන ශ්‍රද්ධාව කියලා කියන්නේ කුමක්ද කියලා දස්සන කාමෝ සීලවතං සද්දම්මං සෝතු මිච්ඡති විනීය මච්චර මලං සවේ සද්දෝති උච්චති ධර්මයේ උගන්වනවා දස්සන කාමෝ සීලවතං සිල්ලතුන් වහන්සේලා දකින්නට යම් කිසි කෙනෙක් කැමති නම් සද්දම්මං සෝතු මිච්ඡති තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්නට යම් කිසි කෙනෙක් කැමති නම් ගිනේය මච්චේර මලං මසුරු මල දුරු කරලා දන් දෙන්නට යම් කිසි කෙනෙක් කැමති නම් සවේ සද්දෝති උච්චතේ අන්න ඔහුට කියනවා ශ්‍රද්ධාවෙන් යුක්ත කෙනා කියලා. අන්න ඔහුට කියනවා ශ්‍රද්ධාවන්තයා කියලා. ඉතල බලන්න මේ ලක්ෂණ ඔබ තුළ ප්‍රතික්‍රියාත්මකද කියලා. බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඔහු බුදුහාඳුරෝ පිළිබඳ ලොකු ශ්‍රද්ධාවකින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ලොකු ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන කෙනෙක් ධර්මයේ පිළිබඳ ලොකු ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන කෙනෙක් මහා සංඝරත්නය පිළිබඳ ලොකු ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන කෙනෙක් ඒ තමයි ශ්‍රද්ධාවන්තයෙකු තියෙන ලක්ෂණ සද්ධාවති තථාගතස්ස බෝධින් ශ්‍රද්ධාවන්තය කියලා කියන්නේ ලෞතර තථාගතයන් වහන්සේ කෙරෙහිම යොමු වෙච්ච මනසේ යුක්තව කටයුතු සිදු කරන්නා එනිසා විනතුනේ මේ සිල් උපාසක කියන නමට යම් කිසි කෙනෙක් නම් කරනවා නම් ඒ පුද්ගලයා තුළ තිබිය යුතු පළවෙනි ධර්මය මෙන්න මේ ශ්‍රද්ධාව කියන ධර්මය දෙවන ධර්මය සීලය ඔබ හොඳට දන්නවා සීලය කියලා කියන්නේ මොකක්ද කියලා. ලෞතර තථාගත ධර්මයේ උගන්වන උදාරතර ප්‍රතිපත්තිය අතර උදාරතරම ප්‍රතිපත්තියක් තමයි පාරමිතාවක් තමයි සීලය කියලා කියන්නේ. සීල ගන්ධෝ අනුත්තරෝ මේ ලෝකයේ තියෙන සුවඳ අතර ශ්‍රේෂ්ඨතම සුවඳ තමයි සිල් සුවඳ කියලා කියන්නේ. සීලං ජීවිත මුත්තමං පුද්ගලයෙකුගේ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත්කරන උදාරත්වයට පත්කරන පූජනීයත්වයට පත්කරන පූජාර්හ තත්වයට පත්කරන දාරතර ගුණයක් තමයි සීලය කියලා කියන්නේ. හිත පින්නතුනේ බෞද්ධ සමාජයක් තුලම සමාජය තුලම මොනමහත් සමාජයකටම අවශ්‍ය ධර්මයක් සීලය කියලා කියන්නේ. ධර්මයේ උගන්වන කාය වාක් සමෝදානම් සීලං මේ කයේ සහ වචනේ සංවරකම කයේ සහ වචනේ තියෙන හීලයකම හැදිච්චකම නිවිච්චකම ධර්මයේ උගන්වනවා සීලය කියලා නිසා උපාසක කියන ගුණයන් ක්‍රියාත්මක කරන කෙනා තුළ මේ සීලය කියන ධර්මයේ ක්‍රියාත්මකයි ඊට අමතරව ඔහු පිනතුනි මාමුලේ සඳහන් කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවේ අනුව ඔහු කර්මයේ පිළිබඳ ලොකු විශ්වාසයකින් කටයුතු සිද්ධ කරන කෙනෙක්. කර්මයේ පිළිබඳ හොඳ අවබෝධයකින් වැටහීමකින් කටයුතු සිද්ධ කරන කෙනෙක්. ඔහු තථාගත ධර්මයේ උගන්වන කර්ම සංකල්පය හොඳට තේරුම් අරගෙන ඉන්නේ. මේ ජීවිතය තුළ අපට නොපෙනෙන ශක්ති සමුදායක් මේ සමාජය තුළ දකින්නට ලැබෙන්නේ ජීවිත තුළ ක්‍රියාත්මක වෙන්නේ ਉਹ හොඳට විශ්වාස කරනවා මේ උදේට හිර පායනවා හවසට හිර බැසගෙන යනවා රාත්‍රියට සඳ උදා වෙනවා උදේ වෙනකොට සඳ බැසගෙන යනවා මේ ජීවිතවල ලක් තියෙනවා ළමා විය කියලා අවස්ථාවක් තරුණ විය කියලා අවස්ථාවක් මැදි විය කියලා අවස්ථාවක් මහලු විය කියලා අවස්ථාවක් මේබඳු ලක්ෂණ මේ සමාජ ලෝකයේ තුල බලනකොට එක සමාන දෙදෙනෙක් ලෝකයේ තුල සොයා ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නේ සමහර දරුවෝ අම්මා තාත්තා වගේම රූප ස්වභාවයෙන් යුක්තව උත්පත්තිය ලබනවා සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තට සමාන කරන්නට නොහැකි ලක්ෂණයන් වලින් යුක්ත උත්පත්තිය ලබනවා සමහර ලස්සන මව් දෙමව්පියන්ට අවලස්සන දරුවෝ උපදිනවා. සමහර මහා ධනයන් වලින් යුක්ත මව්දෙමව්පියන්ට අංගල විකලතාවයන් වලින් යුක්ත දරුවෝ උත්පත්ති ලැබනවා. මේවා සියල්ල සිද්ධ වෙන්නේ න්‍යාම ධර්මයන් වලට අනුව. මේවා සියල්ල සිද්ධ වෙන්නේ න්‍යාම ධර්මයන් වලට අනුකූලව. විනතුනි බෝසතාණන් වහන්සේ උත්පත්ති ලැබු දවසේම සත්පියුම් මත ගමන් කරනවා. කතා කරනවා බෝසතාණන් වහන්සේ නමක් ලෝකයට බිහි කරන මව් කෙනෙක් දින හතකින් මිය දෙනවා. මේවා ලෝකයේ කියන ධර්ම, මේවා ධම්ම නියාමයට ඇතුළත් වෙන ධර්ම. මේක තමයි කර්මය කියලා තථාගත ධර්මයේ උගන්වන්නේ. එනිසා ශ්‍රද්ධාවන්ත කෙනා එහෙම නැත්නම් උපාසක කියන ගුණයෙන් යුක්ත කෙනා මේ ශ්‍රද්ධාව කියන ලක්ෂණයෙන් එහෙම නැත්නම් මේ කර්මය කියන ධර්මයේ හොඳට පිළි අරගත්ත කෙනෙක් ඒක විතරක් නෙවෙයි මේ උපාසක කියන ධර්මයේ යුක්ත කෙනා විනතුනේ සුභ අසුභ දේ පිළිබඳව ඔහු විශ්වාස කරන්නේ නේ. ඔහු විශ්වාස කරන්නේ නේ. ඔහු සිතන දේ, කියන දේ, කරන දේ, මේව මංගල කියන සම්මත කියන දේවල් වලට අනුව විශ්වාස කරන්නේ නේ. ඒ විතරක් නෙවෙයි ඔහු මේ ලෝකේ පිළියෙත් කවුද කියලා හොඳට හඳුනනවා. මේ ලෝකේ පූජාර තත්වයෙන් පත් වෙන්නේ පත් වෙන්නේ කවුද කියලා හොඳට දන්නවා. ඒ ලක්ෂණ හඳුනාගෙනයි ඔහු පිළිදී යුත්තම් පුදන්නේ. නිසා ලෞතර තථාගතයන් වහන්සේ මේ අංගුත්තර නිකායේ පංචක නිපාතය තුල මේ උපාසකයෙකුගේ ලක්ෂණ මේ විදිහට දේශනා කළා. එනිසා මේ උතුම් ලක්ෂණයන් වලින් යුක්ත කෙනාට කියනවා උපාසක රත්නයක් කියලා. උපාසක රත්නයක් කියනවා. ඒ වගේම උපාසක කුණ්ඩරීකයක් කියනවා උපාසක පදුමයක් කියනවා කුණ්ඩරී කියලා කියන රතු නෙළුමට පදුම කියලා කියන සුදු නෙළුමට මේ උපාසක රත්නය උපාසක සුදු නෙළුම රතු නෙළුම කියන උතුම් නාමයන්ගෙන් මේ ගුණයන් වලින් යුක්ත කෙනාව හඳුන්වනවා ඒ ගුණයන් නැති කෙනාට තථාගත ධර්මයේ උගන්වනවා උපාසක චණ්ඩාල ඊළඟට උපාසක බාල උපාසක හීන කියලා මේ උපාසක ගුණයන් නැති අශ්‍රද්ධාවන්ත කෙනා දුස්සීල කෙනා කර්මයේ විශ්වාස කරන්නේ නැති කෙනා පිරිය උත්තම් පුදන්නේ නැති කෙනා සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන්නේ නැති කෙනා උපාසක චණ්ඩාල උපාසක හීන උපාසක බාල මේ කියන නාමයන්ගෙන් ලෝතර තථාගතයන් වහන්සේ පැහැදිලි කරා ඊට අමතරව පින්නතුනේ මේ සත්තක නිපාතය තුල බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා මේ උපාසකයෙකුගේ දුර්වල ලක්ෂණ කවරේද කියලා උන්වහන්සේ දේශනා කරනවා මේ සූත්‍රය තුල දසනම් භාවිතත්තානම් යෝහාපේති උපාසකෝ සවනංච ආර්ය ධම්මානං සවනංච ආර්ය ධම්මානං අදසීලේන සික්කති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දසනම් භාවිතත්තානම් යෝහාපේතු උපාසකෝ භාවිතත්තානම් කියලා ධර්මයේ උගන්වන්නේ රහතන් වහන්සේලාට රහතන් වහන්සේලාටයි භාවිතත්ත කියන ගුණය පිළිබඳව ධර්මයේ උගන්වන්නේ දස්සනම් භාවිතත්තානම් යෝහාපේතු උපාසකෝ වික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ ඒ රහතුන් වහන්සේලා වැඩි මඟ ගමන් කරන පිරිසක් එබඳු උදාරතර මාර්ගයක ගමන් කරන උත්තමයාණන් වහන්සේලා යම් කිසි කෙනෙක් දකින්නට අකමැති වෙනවනම් අන්නේ අකමැති වීම පින්නතුනි උපාසකයෙකුගේ පිරිහීමේ ලක්ෂණයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා දස්සනම් භාවිතත්තානං යෝහාපේතු උපාසකෝ සමනංච අරිය ධම්මානං අරිය ධම්ම කියලා කියන්නේ ලෝතුරා තථාගත ධර්මයේ ලෞතර තථාගත ධර්මයේ ධම්මෝ සද සමන්නත්ති හේතම් පිබත වික්කවෝ මේ ලෝකයේ තියෙන කායික මානසික සියලු දුක් දුරු කරගන්නට මේ ලෝකයට තියෙන මහර්ගතම ඖෂධය තමයි තථාගත ධර්මයේ කියලා කියන්නේ එනිසා එබඳු උදාර ශ්‍රේෂ්ඨ ධර්මයක් ශ්‍රවණය කරන්නට කෙනෙක් අකමැති වෙනවා නම් ඒ උපාසකේ ලක්ෂණ පිරිහින ධර්මයක් උපාසක ලක්ෂණ පිරිහින ධර්මයක් අදිශීලේන සික්කතේ ඒ වගේම පිළිතුරු අදිශීලයේ කියලා කියන්නේ මේ පිළිතුරු හැම කෙනෙක්ම දන්නවා බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය අපි හැමදාම ජීවිතය තුළ තමන්ගේ ජීවිතය වගේ ආරක්ෂා කරගන්නට ඕන ධර්මයක් පංච සීලය කියලා බුදුහාමුදුර අපට දේශනා කළේ අපට මාසයකට බොහෝ දින හතරක් තියෙනවා අමාවක අටවක අමාවක තුදුස්සක පසළොස්වක කියලා දින තුනේ අතීතයේ ඔබට හොඳට මතකයි බෞද්ධ සමාජයේ සතර පොයේට සිල් සමාදන් වෙච්ච සමාජයක් තිබුණේ සතර පොයේට සිල් සමාදන් වෙච්ච සමාජයක් රටේ තිබුණේ අද ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒව ඈත් වෙමින් ඈත් වෙමින් අද සතර පොයේට සිල් සමාදන් වීම ග්‍රාමීය ප්‍රදේශයන් වලට සීමා වෙලා අද සමාජය විශාල විදියට සංකීර්ණ වෙලා, දියුණු වෙලා, අද ආර්ථිකයත් එක්ක ජීවිත ගැට ගැහිලා තරංකාරී සමාජ ලෝකයක් තුළ මිනිස්සු නොනවතින රැල්ලක ගමන් කරමින් පසු වෙන ලෝකයක අපි සැරිසරන්නේ ජීවත් වෙන්නේ එනිසා ආධ්‍යාත්මික පැතිවලට යොමු වීම දවසින් දවස දවසින් දවස අඩු වෙනවා ලෝතුරා තථාගතයන් වහන්සේ මේ ජීවිත යථාර්ථය දැනගන්නට හඳුනගන්නට ගිහි ජීවිතයක අබිනික්මන කරන අවස්ථාවක් විදිහටයි මෙතුණි මේ පොහොව දවසේ සිල් සමාදන් වීම සතාගත ධර්මයේ තුල පැහැදිලි වෙන්නේ ගිහි ගෙදරෙන් අබිනික්මන් කරලා තමයි විහාරස්ථාන වලට ඇවිල්ලා විහෙර විහාරයන් වලට ඇවිල්ලා ආරණ්‍ය වලට ඇවිල්ලා බුදුබිම් වලට ඇවිල්ලා අටහංග උපෝසත සීලයන් නවාංග සීලයන් ගිහි දස සීලයන් මේ වගේ උතුම් සීලයන්හි පිහිටලා ආගමික වත්පිළිවෙත්වල යෙදෙන්නේ යම්කිසි උපාසකයෙක් තුල මේ කියන උදාරතර අටහාංග සීලයන් නවාංග සීලයන් දස සීලයන් බොහෝ දිනයන් වල සමාදන් වෙලා ආරක්ෂා කරගන්නේ නොමැතිනම් අන්නේ පුද්ගලයා තුළ උපාසක භාවයේ පිරිගෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා අප්පසාදෝච වික්ඛූසෝ වියෝ විහිරෝ පවද්දති උපාරම්භ චිත්තෝච සද්දම්මං සෝතු මිච්ඡති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්පසාදෝච වික්ඛූසෝ වියෝ වියෝ පවද්දති මේ උපාසකයෙකු තුල තියෙන්නට ඕනේ තවත් සුවිශේෂ ගුණයක් තමයි වික්ෂූන් වහන්සේලා පිළිබඳ ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන්නට ඕනේ මේ සමාජය තුළ මා මුලින් සිහිපත් කළා ලෞතර තථාගතයන් වහන්සේගේ ධර්මය ලෝකේ ආරක්ෂා කරන වෙන්නේ මහා සංඝරත්නය තුලින් ලෞතර තථාගතයන් වහන්සේගේ නාමය ලෝකයා විසින් පවත්වාගෙන යන්නේ මහා සංඝරත්නය විසින් එනිසා බුද්ධ රත්නය ධම්ම රත්නය ලෝකේ පවතින්නේ මහා සංඝ රත්නය තුලින් එනිසා ඒ සංඝ සමාජය පින්තුනි නවක මධ්‍යම ස්ථිර කියලා මේ ලක්ෂණයන්ගෙන් යුක්තව තමයි සකස් වෙලා තියෙන්නේ ඒ ස්වාමින් වහන්සේලා පිළිබඳ අශ්‍රද්ධාවකින් යුක්තව අපහැදීමකින් යුක්තව කටයුතු සිදු කරනවද ඒක උපාසක භාවයේ පිරිහීමට හේතුවක් වෙනවා උපාසක භාවයේ පිරිහීමට හේතුවක් වෙනවා සමනංච ආර්ය ධම්මානං උපාරම්මච චිත්තෝච සද්දම්මං සෝතු මිච්ඡති යම් කිසි කෙනෙක් ලෝතුරා තථාගත ධර්මයේ ශ්‍රවණය කරනකොට ඒ භික්ෂුන් වහන්සේ ධර්මයේ දේශනා කරන විට ඒ ධර්ම දේශනාව තුළ මුල මුලදී යම්කිසි දෝෂයක් තිබුණා නම් ඒ දෝෂය ගැන විවේචනය කිරීම මැදදී ධර්ම දේශනාවක අඩුපාඩුවක් තිබුණා නම් ඒක විවේචනය කිරීම අගදී ධර්ම දේශනාවේ අඩුපාඩුවක් තිබුණා නම් ඒ විවේචනය කිරීම උපාසක භාවයේ පිරිහීමට හේතුවක් වෙනවා. පිනතුනේ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කටයුතු කරන පෘතුජන කෙනෙක් ඔබ වැනි පෘතුජන කෙනෙක් වික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ එනිසා පුංචි ස්වාමින් වහන්සේ නමකගේ පුංචි අඩුපාඩුවක් ස්වාමින් වහන්සේ නමකගේ අඩුපාඩුවක් දුර්වලතාවයක් ඔබ සමාජයක් ඉදිරියට ගිහිල්ලා විවේචනය කිරීම උපාසකේ කෙනෙකුට ලැබෙන ගැළපෙන කාර්යයක් වෙන්නේ නැහැ උපාසක භාවයේ විනාශයට හේතුවක් වෙනවා එනිසා ඒ කියන ලක්ෂණ උපාසකත්වයේ පිරිහීමට හේතු වෙනවා. ඒ උපාසකත්වයේ පිරිහීමට හේතු වෙන ලක්ෂණ ජීවිත තුල දුරු කරන්නට ඕනේ. දුරු කරන්නට ඕනේ. දුරින්ම දුරු කරන්නට ඕනේ. ඉනතුනේ අරමා සඳහන් කළා උපාසකයෙකු තුල තිබිය යුතු උතුම් ගුණධර්ම උපාසක රත්නියක් වෙන්නට උපාසක පද්මයක් වෙන්නට උපාසක පුණ්ඩරීකයක් වෙන්නට ජීවිතයක් තුළ ගොඩනගා ගත යුතු උතුම් ධර්ම ඒ ධර්ම අපි අපේ ජීවිතයට එකතු කරගමු මුසු කරගමු ඒ ධර්ම වලින් අපේ හදවත් පෝෂණය කරගමු එසේ වූ කල අපට මෙලව සැනසීම සිද්ධ වෙනවා මෙලව සැනසෙන කෙනා පරලොව සැනසීමටපත් වෙනවා මෙලොවයි පරලොවයි දෙලොවම සැනසෙන කෙනා ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනෙහි පැමිණවදාළ ශාන්ත සුන්දර මහා නිවනින් සැනසීමටපත් වෙනවා. කාරුණික පින්වත්නි නිවේදක මහත්මයා සඳහන් කරන්නට යෙදුණු අද දින ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ඒ සිපින්තුම් හැම දිනාටම මේ උතුම් පින්පේ ධර්මයේ අත්වීවා අනුමෝදන් වේවා ඒ පින්වත් හැම දිනාගේම සුජීවත්ව වාසය කරන මව්දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරියන් ඥාති හිතවතුන් සෑම දිනාටත් මේ උතුම් පින්පෙත් ධර්මිය අත්වේවා අනුමෝදන් වේවා. මේ හැම දිනාගේ නමින් මේ පරිලෝ යන්නට යෙදුණු නම් සිහිපත් කරන්නට යෙදුණු මව්දෙමව්පියන් ඇතුළු වර්ග પરම්පරාණියාත සියලු ඥාතීන්ටත් මේ උතුම් පින්පෙත් ධර්මිය අත්වේවා අනුමෝදන් වේවා. පෙර කර්ම වලින් සංසාරගත වැරදි වලින් දුක්ඛාත්මයන් වල උත්පත්ති ලබා විසේනම් මේ පින් ලබාගෙන දුකින් අත මිදීවා සපතටපත් වේවා සපාත්මයන් වල උත්පත්ති ලබා විසේනම් සපතව තවත් දියුණු කරගනිත්වා ඕම් ප්‍රාර්ථනා කරන බෝධි වලින් උතුම් අමා මහ නිවනින් සංසීම උදා කරගනිත්වා සත් අපි දෙවියන්ට පින් දෙමු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා

ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කරම්බන් කුලමේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ